මේ ඵලය තුලින් මොකද දකින්න ඕන? හේතු දකින්න. ඔන්න ඕක තමයි ප්‍රඥාවේ ක්‍රියාවලිය. නමුත් අද ලෝකයා කරන්නේ මොකද්ද? ආච්චි කෙනෙක් දැක්කම අර ඇඟ රැලි වැච්ච, කොණ්ඩ කොඩු ගැච්ච, මෙහෙම හැරමිටි ගහගෙන අනේ පවුනේ දාච්චි කිකේ ඉන්නවා. දැන් ඕක ඔහම නෙවෙයි ප්‍රඥාවන්තය වන්නේ. මේ ආච්චි මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා කොහොම රූපයකින් ඉන්නද? එහෙනම් අපටත් මොකක්ද ඇති වෙන්නේ ඉරණම? අන්න සතර පෙර නිමිති බලන ක්‍රමය. කෝ ඔක ප්‍රඥාවෙන් බැලීමයි දෙකක් ඇහෙන් බැලීමයි. අද ප්‍රඥාවෙන් බලන අයට කෝ ප්‍රඥාව සම්පූර්ණ එක යටපත් වෙලා තියෙන්නේ. ඒක මතු කරන එක පුළුවන් එකම සාසනය බුද්ධ සාසනය විතරයි. එහෙනම් දැන් ඔන්න ඔබ මම කියලා අසෝගත්තරේ ප්‍රශ්නයක්. ලෝකේ අසාරණම් දැන් මොකද්ද කරන්නේ? දැන් මොකද කරන්නේ එහෙනම්? ලෝකේ අසාරණම් ලෝකේ අල්ලනවද අතාරිනවද? ලෝකේ අතාරිනවට තනි වචනේ මොකද්ද? නිවන් දකින්නවා. එහෙනම් නිවන් දකින්නවා කියන තැනකට යනවද මේක අතාරිනවා කියන එකද? දැන් නිවනේ කියන තැනක්ද? මේක අතාරිනවයි කියන එකට තනි වචනේ මොකද්ද? නිවන් දකිනවා. එහෙනම් නිවන ලෝකය අනිච්චයි. නිවන මොන වගේ වෙන්න ඕනද? නිවනත් අනිච්ච වුණොත් හරියද? ඒවත් එතකොට අර කැහි ගෑනි දිලා හොටු ගෑනි ගත්තා වගේ වෙනවා. ලෝකය අනිච්චයි නිවන මොකක් වෙන්න ඕනේ? නිච්චයි. නැත්නම් ඉච්චයි. ලෝකය ඉච්චයි අනිච්චයි නේද? හා ලෝකය අනිච්චයි නිවන ඉච්චයි. ලෝකය දුක්ඛයි නිවන සැපයි. ඒක නිසා කියන්නේ සදාකාලික සැපේ කියන්නේ ඒකනේ. ලෝකය අනත්තයි. නිවන අත්තයි. දැන් ඔය pāli පැත්තකින් තියන්නකෝ සිංහලෙන් කියන්න. ලෝකය කැමතිසේ නෑ. නිවන කැමතිසේ තියෙනවා. ලෝකය දුකයි. නිවන සැපයි. ලෝකය අසාරයි. නිවන සාරයි. දැන් පාලියෙන් කියන්න. ලෝකය අනිච්චයි. නිවන ඉච්ඡයි. ඊළඟට ලෝකය දුක්ඛයි නිවන සුඛයි. ලෝකය අනත්තයි නිවන අත්තයි. ඒ කොටින්ම සරලව කියනොනම් ලෝකය අසාරයි නිවනම සාරයි. යමෙකුට අද මෙතන මම දැන තේරුණාද කියලා මම කියලාමයි ඔක හැබැයි අර්ථ ගත්තේ. මේ යමෙකුට අද ලෝකය අසාරයි කියන්නාseම නිවන සාරයි කියලා තේරුණා නම් එයා සම්්‍යත්ත න්‍යාමයටපත් වෙන බව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එහෙනම් අවස්ථා කීයක්ද? දෙකයි. එකක් මොකද්ද? අනුලෝමක් සාන්තිය දෙක මොකද්ද? සම්්‍යත්ත න්‍යාමය. කෙටියෙන් කියන්න කෙනෙක් අනුලෝමක් සාන්තියටපත් වෙන කොයි වෙලාවේද? ලෝකය අසාරයි කියලා අවබෝධ වුණාම. දැනගත්තමද අවබෝධ වුණාමද? කෙනෙක් සම්්‍යත්ත න්‍යාමයටපත් වෙන්නේ මොන වෙලාවේද? නිවන සාරයි කියලා අවබෝධ වෙච්ච වෙලාවේ. ඒ කියන්නේ ඉන්න තැන අසාර නම් මොකද කරන්නේ? යන්න තරම් නැත්තම් මේක මොනව කළ දාන්න ඕනේ? අත්තරලා දාන්න ඕන. අත්තරින වෙලෙ මිදියන්න ඕනේ. ඒකට කියන් තන වචනේ නිවන. ඔන්න ඔය කඩේම අවස්ථා දෙකෙන් මං අහන ප්‍රශ්න උත්තරයක් දෙන්න කවුරු හරි ඍජුව. යමෙකුට අනුලෝමක් සාන්තියටපත් නොවූ කෙනෙකුට පුළුවන් ද සම්මැත්ත නියාමයටපත් වෙන්න? මොකද කියන්නේ? කැරඩි කට්ටිය කියන්න එපා. අනුලෝමක් සාන්තියටපත් නොවූ කෙනෙකුට පුළුවන් ද සම්මැත්ත නියාමයටපත් වෙන්න? මොකද කියන්නේ? කල්පනා කරලා හොඳට තීරණයක් ගන්නකෝ. අනුලෝමක් සාන්තියටපත් නොවූ කෙනෙකුට පුළුවන් ද සම්මත්ත නියාමයටපත් වෙන්න. මොකද කියන්නේ? වෙන්න බෑනේ. අනුලෝමක් සාන්තියටපත් වෙනවා කියන්නේ ලෝකේ අසාරයි කියලා අවබෝධ වෙනවා. අසාරයි කියලා අවබෝධ වුණු කෙනෙකුට විතරයි ලෝකේ අත්තරලා නිවන සාරයි කියන්නේ. අසාරයි කියලා අවබෝධ වුණ නැත්නම් එයා හිතන් ඉන්නේ ලෝකෙ මොකක් කියලාද? සාරයි කියලා ඉන්නකන් එයා නිවන් දකින්න යන්නේ නැහනේ. ලෝකේ සාරය කියලා හිතගෙන එළියේ ඉන්න පුතත්ජනෙකුට නිවන් දකින්න කතා කරොත් ඌ එයිද? ඌට පිසුදු කොහෙද කියලා කියයි. මේක තේරෙන්නේ කාටද? මෙන්න මේ දුක්ඛාරය සත්‍ය තේරුණු උත්තමයන්ට විතරයි මේක තේරෙන්නේ. කොහොමද මේ ලෝකෙට මේක කියන්නේ කියන්නේ? දැන් ඔබ ආද මේක අහන්න ආව නිසා මේ කියනවා. මං එළවෙලෝ කිව්වොත් කියන්න පුළුවන් එකක්ද මේක? පුළුවන්ද මේක එහෙම කියන්න? මේක ඔබ ඔබ මෙතෙන්ට එන්නෙම නිකන් නෙවෙයි මං කියවනේ ඔබ යම් ප්‍රමාණයකට හේතු තියන අය එන්නේ. නැත්තම් එන්න බෑ කියලා මං කියවනේ හේතුත් පෙන්නුවනේ. ඉතින් මෙතෙන්ට එන්නේ යම් තාක් විදියකට සසර පිංවන්ත පිරිසක්. ඉතින් මෙහෙම එකක් තියෙනවා කොහම කාගේ හරි හේතුවකින් පැටලිලා හරි කොහම හරි ආරංචි වෙලා හරි එන්නේමයි. ඉතින් ඒ අයත් එක්ක මිසක්ක මේක වෙනත් වෙන ලෝකයේත් එක්කම කතා කරා හැකිද? එහෙනම් මේක රූපවාහිනිය වලින් කරපු එක කරන්න පුළුවන් එකක්ද මේක? බෑ කරන්න බෑ එහෙම. මේ එහෙනම් බුද්ධ ශාසනයේ බණ කියන්නේ කාටද? අසන්නාට කියන්න කියලා තියෙන්නේ. බලෙන් බුදු බුද්ධ සාසනේ බණ කියන්න ගියොත් එයා මොකක් කරන්නද? ඌට තේරෙන්නේ නැතිඳ ඌ මොකද කියන්නේ? මූට පිසුද්දක් නැහැ කියලා බැන්නොත් මොකෝ කිය. පවක් කරගන්න. එළවල බණ කියන්නේ නැහැ. හරියට ඕකට උපමා කරලා තින්නේ අර තරහ වෙලා දික්කසාද වෙලා යන ගෑණිගේ පස්සෙන් ගින් ඉඹින වගේ වැඩක්ලු මේ බණ අහන්න කැමති නැති එකනට බණ කියන එක උපමාවක් කරන් තියන්නේ. සෙල්ලමන් නෙවෙයි කියන්නේ දැන් මේක තේරෙනකොට මම මේ කල්තිය අනුතුරු හංගවන්නේ මේක. අනුන්ට බලෙන්නම් කියන්න යන්න එපා. එහෙම කීපයක් ප්‍රශ්න ඇවිල්ලා හින්දා මම මේ කියන්නේ. එහෙම කියන්න ගිහිල්ලා මේ මටත් ගුටි ගන්න වුණා තා පොඩ්ඩෙන් ඒ හොඳ වෙලාවට බේරුනේ. ඒ ගෑනු එක්තරා ගෑනු මිනිසෙක් මේක යම් ප්‍රමාණයට තේරෙන්නේ නැතිනේ. මහත්යයි දරුවේ වාඩි කරලා මේක අහගන්නෝ කියලා බැනලා ඈ නැත්තම් තමුසල ඉවර හතර පහ යනවා කියලා රූපවාහිනියත් වහලා රැයට කන්න උයන්නේ නැතුව මහා කලබගෑනියක් කළා. පස්සේ ඒ මිනිහා බයිසිකලට අර මං හොයාගෙන එන්න හදලා තියෙන්නේ. කවුද මේක කිව්ව එකා කියලා අහලා. හොඳ වෙලාවට ඉතන අල්ලපු ගෙදර බණහපු කෙනෙක් ඉඳලා පොඩක් එක ෂේප් කරලා තියෙනවා. බලන්න මේ මිනිස්සුන්ට මේ කිව්වම් මේක හරියනවද මේ එක පාට ලෝකයට මේක කිව්වට තේරෙනවද? දැන් අද බලන්න මම මේ මෙතෙන්ට එන්න ඔබ වුණත් කොච්චරනම් දුක්කින්දද මිඩංගු වුණාද මං කොච්චර කෑ ගැව්වද ඔබ කොච්චර දුක්කින්දද උතන ඉන්න බැරුව නිදි මතේ ඇඟ පිට කැක්කම තුන්ටි එකකම කොච්චර දේවල්ද ඉතින් බලන්න මේ ලේසි වැඩද මේ නිවන් දකින්නවා කියන එක හැබැයි අපි මේ දුක්කින්දර කමන්නේ මේ මොන මොන දුකද මේ අවසාන දුක නිසා ආයෙ විඳින්නේ ඒ යථාර්ථය හිතේ තියාගන්න එහෙනම් යම් කෙනෙක් අනුලෝමක සාන්තියටපත් වෙලා සම්මත නියාමයටපත් වුණොත් එයා ගිහිල්ලා වැටෙන්නේ එයා මෙතෙක් කලා සංසාර ගමනේ පෘතජන මට්ටමේ හිටියානම් ඒ පෘතජන යෝනිය මොකක් වෙනවද කැඩෙනවා පෘතජන මට්ටම ඉවරයි එයා ගිහිල්ලා නව තැනකට වැටෙනවා මොකද්ද தත්වයේ එතන අට්ඨපුරිස පුද්ගලයෙක් වඩපත් වෙනවා කවුද අට්ඨපුරිස පුද්ගලයෝ කියන්නේ එක්ක සෝවාන් මාර්ගය එක්ක සෝවාන් ඵලය එක්ක සකු르දාගාමි මාර්ගය එක්ක සකු르දාගාමි ඵලය එක්ක අනාගාමී මාර්ගය එක්ක අනාගාමී ඵලය එක්ක අරිහත් මාර්ගය අරිහත් ඵලය කියන සතර මග සහ සතර ඵල කියන අටෙන් එක පොලක ඉන්නවාද මේ දෙක අවබෝධ වුණාය මන් දන්නේ නැහැ මෙතන ඉන්නවද නැද්ද කියලා මන්ට ඒක කියන්න බෑ එහෙම වුණා නම් ඒ කියන්නේ මොකද්ද අවස්ථා දෙක ලෝකේ ආසාරයි නිවනම සාරයි කියන තැන හැබැයි දැනගෙන බෑ මොනව වෙන්න ඕනද හදවතට එකකව තේරුණා නම් එයා ගිහිල්ලා අද වැටෙන්නේ කොතෙන්ද අට්ඨපුරිස පුද්ගලයෙක්ව. අන්න ඒ අය සතර පායෙන් නිදහස්. ඒ අය බුදු ඒ අයට බුදුහාඳුරෝ ආමන්ත්‍රණය කරන කවුරු කියලාද? අට්ඨපුරිස පුද්ගලෝ ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. අන්න මගේ ශ්‍රාවක සංඝයා. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. එතකොට ගිහියෙක් ගියොත් ඔතෙන් උපාසිකාවක් උපාසකියෙකුත් කෝ සංඝයා? සිවුරු තියනවද? නෑ. සිවුරු දරාගෙන ඉන්නේ සම්මත සංඝ. මේ උපාසක උපාසිකාව මේ අවබෝධය තුලින් ඔතෙන්ට ගියා නම් ඒ අය පරමාර්ථ වශයෙන් සංඝ. එහෙනම් ලෝකේ සංඝ තියෙනවා දෙකක්. සම්මුති සංඝයි පරමත්ත සංඝයි. දැන් පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේලා මොන සංඝද? සම්මුති සංඝ හැබැයි උන්වහන්සේලා මගපලලාභී නම් පරමත්ත වශයෙන් උත් සංඝ. හැබැයි උපාසක උපාසිකාවන්ට වෙන්න පුළුවන් මොන මොනවද විතරක්ද? පරමාර්ථ වශයෙන් විතරයි. හැබැයි සිවුරක් දාන්න ඕන නම් ඒතර සම්මුති සංඝයට යන්න පුළුවන්. අට්ඨපුරිස පුද්ගලෝ ඒස භගවතෝ ශ්‍රාවක සංඝ මම තව වචනයක් උතන highlight කරනවා. ඒස භගවතෝ මොකද ශ්‍රාවක සංඝෝ කියන්නේ? ශ්‍රාවකයෝ කියන්නේ කවුද? එහෙනම් ඔතෙන්ට යන්න ඕන මොන වෙලාද බණ අහලා. දැන් තේරෙනවද වැඩේ? දැන් ඔතෙන්ට යන්න ඔය පළවෙනි පියවරට යනද ලංකාවේ මොකද කරන්නේ? බණ අහනවද භාවනා කරනවද? කොහොමද වැඩේ? කොහොමද වැඩේ? ඔතෙන් ඔය පළවෙනි ස්ථානයට යන්න මොනව කරන්න ඕනද? බණ අහන බවට පැහැදිලි නේද දෙයිනේ මේ? ඒස භගවතෝ ඔතෙන්ට යන්න පළවෙනි තැනට යන්න ශ්‍රාවකයෙක් වෙන්න ඕන. එහෙනම් බණ අහන්න ඕන. අද ලංකාවේ බණ අහනවද මේ සෝවාන් වෙන්න? නැත්නම් පළවෙනි තැන බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්න බණ අහනවද භාවනා කරනවද? මොකක්ද දැනගන්න භාවනා කරනවද? දැන් ලෝකේ අසාරයි කියලා දන්නවද? නිවන සාරයි කියලා දන්නේ නැහැ මොකද කරන්නේ? කොන්ද කෙලින් තියාගන්න කියනවා. වංගට වංගත උඩ දකුණට තියාගන්න කියනවා. දැන් මොකද කරන්නේ? හුලං අදින්න කියලා. හුලං දන්නවද කවුරු? හුලං අදිනවා අදින ගමන් කියනවා තොල් කොටේ වද්දන්න වද්දන්න වද්දන්න පුළුවන් තරම්. කෝ කෝ කෝ කොන්ද කෙලින් කොන්ද කෙලින් ඉතින් පිටිපතර තට්ටු කරලා ඉතින් අදිනවා අදිනවා අදිනවා අදිනවා අදින පහ කරනවා අදින පහ කරනවා. කෝ නිවනක් නන්නෑනේ. ඉතින් ඇදලා ඇදලා එනවා දැන් හරි අමාරු ගෙදර ආවට පස්සේ මොන නිවනද හොස්ටලකින් මැස්ස යන්න බෑ. බස් එකේ අත වැදුණු හැටි ගිහින් එන්න භාවනා පන්තියට. අත වැදුණොත් ඔරෝල බලන්ටක් ගන්න. කෝ නිවිච්චා. කෝ ලංකාවේ නිවුර්ත්‍යව පෙන්නන්න පොඩ්ඩක්. හුලං අදිනවා බැලුම් ගණන් අදිනවා. දැන් එතකොට ඔය මොකද්ද වෙලා තියෙන්නේ නේද? හැබැයි ඔහොම කිව්වට හුලං ඇදීමේ ක්‍රමයට ධාන වලට යනවද නැද්ද? යනවා. ඔන්න ඔතන තමයි තවත් හිර වෙන තැන. ඔය මොන දැහන්ද එහෙනම්? ලෞකික දැහන්. ඕකට රාගය, දේශය, මෝහය අඩු වෙන්නේ නැහැ මොන වෙනවද? తాවකාලිකව මොන වෙනවද? යටපත් වෙනවා පමණයි. ඕක බුද්ධ ශාසනයේ ක්‍රමේ නෙවෙයි ඕක කාගේ ක්‍රමේද? බමුණන්ගේ. අන්න හිමාලයේ ඉන්න අදටත් ඕක වඩලා කොහෙන්ද යන්නේ? උඩින් යනවා රාගය අඩු වෙලාද? මොන අඩුද නාරින තාමල දැක්කම වැටෙනවා. ගෑණියෙක් දැකන තා කොහොම වේද? කල්පනා කරන්නේ එහෙනම් ඔය කාගේ භාවනාවල්ද? යෝගීන්ගේ. බුද්ධ ශාසනයේ තියෙන අජානීය දැහැන්. ඒක රාගය, දේශය, මෝහය අනුශයත් එක කඩනවා. ඒ කියන්නේ තදංග ප්‍රහාණය විස්කම්බර ප්‍රහාණය නවතින්න නැතුව ගිහිල්ලා මොකක් වෙනවද? සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. මෙන්න බලන්න මෙවන් උතුම් අජානීය දැහන් තියෙන රටක මේ බුද්ධ ශාසනයක මොනවට හුලං අදිනවද? හැබැයි මෙහෙම එකක් හුලං අදින ආනාපාන සතිය ලෝකේ නැද්ද? තියෙනවා. ඒක ලෞකිකයි. ඒක තියෙනවා. එතකොට එදා ආලාර කාලාමන උද්දකාරාම පුත්‍ර මොකද කරේ නම්? ඔන්න ඕක කළේ. ඔන්න ඕක කළේ කරලා අත කොහෙද ඉන්නේ? අන්න ඉන්න එක්කෙනෙක් අකින්චඤ්ඤාතන අනිත් එකන ඉන්න කොහෙද? නේව සංඥා නා සංඥාතන කොච්චරද ආවුත? මහා කල්ප 84000යි. ඔන්න හුලං අන්දිර කට්ටියට හොඳට අල්ලගන්නකො වැඩේ. මහා කල්ප 84000යි ආවුස මමත් ඉතින් ඇදලා හිටියේ. මමත් ඒකෙන් තමයි මේකට ආවේ. ඉතින් දන්නේ නැති කමටද එහෙම කවුරුත් යනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔය ඒ කාලේ ඉතින් අසුභ භාවනා කරන්න කියනවා. මොනවද කියන්නේ අසුභ භාවනාව කියලා? කෙස් කතයි කෙස් කෙස් කතයි කෙස් පිළිකුලයි. ලොං ගඳයි ලොං කතයි ලොං පිළිකුලයි. ඉතින් ඔහොම කියාගෙන ගියා. දත් ගඳයි දත් කතයි දත් කර. දැන් මම මම නම් හැබැයි දත් මැදලා යන්නේ උදේට. ඒත් දත් කතයි දා. ඉතින් ඔහොම දැන් ඔහොම කී කියනවා දැන්. ඔහොම මම බැලුවා මේක කිව්වයි කියලා දැන් මොකද වෙන්නේ දැන්? හැමදාම කෙස් කතයි කෙස් පිළිකුලයි කෙස් කතයි. දැන් બોලේ බස් එකක් නැගගම පස්සේ භාවනා ඉවරලා වැල්ලවත් හරියෙන් මේ කේස් සුහඳයිනේ මගේ නාහැ වැදෙනවා බස් එකේ ගෑණියගේ ඔබ මේ කොණ්ඩේ මෙන්න කේස් සුහඳයිනේ අතර මොකක් කී කියලාද හරි පරස්පරයන්නේ මම කල්පනා කරා මේ කොහොමද මේක වෙන්නේ දැන් කියලා. දෙයියනේ දැන් අපි වරද්දගෙන නේද එතන ඔන්න ඔකට කියන්නේ ලංකාවේ මොන භාවනාවද? පිළිකුල් භාවන වැරදි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ කෙස් ගඳ ගඳේ ගිය ගිය ඉන්න එකද අපි බුද්ධ ශාසනය නිරෝධ කරන්නේ ඵලයද හේතුවද? හේතුවනේ. හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති. අද ඔය අල්ලන් ඉන්න හේතුවද ඵලයද? ඵලය අල්ලගෙන කැතයිලු. දැන් ඕක කැතේ කැතේ එකක ඉඳලා මැරිලා තායි ඕකම නේද හම්බ වෙන්නේ. ඔයිටත් වඩා කැත එකක් හම්බ වෙන්නේ. දැන් කැතේ කැතේ ඉඳලා. දැන් එතකොට කාලී අක්ෂණී හැරි මොකක් හරි වෙනවා ඊළඟට. ඕකන වෙන්නේ ගොඩක් කරක ඒ පුතා කලු කුමාරය මොකක් හරි වෙනවා. ඒක පස්සේ කතා කරමු මේ වෙන ටික. මම කියන්නේ ඔතන ඵලයද අල්ලන්න ඕන හේතුවද? හේතුව අල්ලන්න මොකද්ද අපි දැනගන්න ඕන? කොහොමද හේතු හොයන්නද බුදු බුදු කෙනෙක් නැහැ හේතු හොයනකට වචනයෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒකට කියන්නේ නිරුක්ති පටිසම්භිදා ඥාණය කාගේ ඥාණයක්ද ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ තෙසැත්ත්‍ය ඥාන වලින් එකක් මොන ඥාණයද නිරුක්ති පටිසම්භිදා ඥාණය කොහොමද ලංකාවේ අද නිරුක්ති පොතපත තියෙනවද බණක් ඇහෙනවද නිරුක්ති වලින් නෑ ලංකාවේ අර්ථවත්ව බණ කියනොත් ඒ කියන්නේ අර්ථ ධර්ම තියෙනව මොනවද නැත්තේ ඉන් එහාට නිරුක්ති නෑ නිරුක්ති නැති නිසා හතරවෙනි එක වෙන්නේ නෑ මොකද්ද පටිබාන වෙන්න. පටිබාන වෙනවා කියන්නේ මොකද්ද? පටි කැඩෙන්න ඕන. පටි කැඩෙනවා කියන්නේ මොකද්ද? බැඳීම මාත්‍රයක් ඕ අඩු වෙලා යන්න ඕනද මේ ධර්ම සාකච්ඡාවෙන් ඔබ යනවනම්. අන්න මාත්‍රයක් ඕ අඩු වෙලා යනවනම් ඔබ මොන වෙලාද යන්නේ? පටි බාන වෙලා යන්නේ. අද ලංකාවේ බණහන පටි බාන වෙලාද යන්නේ? පටි තව වැඩි කරගෙනද? ඉන්න තැනත් වටේ ඇහැ කරකවල මොකක් හරි එකක් සෙට් කරගෙන යනවා. දැන් පටි කැඩුනද පටි වැඩි කරගත්තද? එක්ක කෑමට බැන බැන යනවා. එක්ක ඒ ගෙදර බ්‍රිජ් එක හරි බනහන ගෙදර මොකක් හරි බල බල ඉන්නවා මාත් මේකක් ගන්න ඕනේ කියලා. පටි හදාගෙන යනවා. කෝ පටි ඇයි පටි කැඩෙන්නේ නැත්තේ ලංකාවේ? මාලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ලංකාවේ කෝ සී සද්ධර්මයේ දේශනා වුන්නේ නැහැ. ඇයි නැත්තේ? පටි කැඩෙන්න නෙවෙයි බණ පටි තද වෙන්න. ඇයි හේතුව? ලංකාවේ බණ කියනකොට මොනවද පාවිච්චි කරන්නේ? අර්ථ ධර්ම විතරයි. කෝ නිරුක්ති. කවුද නිරුක්ති කියන්නේ? පැය 24ක් බණ යන රට. කෝ නිරුක්ති ආර්ථ ධර්ම නිරුක්ති වලින් විතරක් ඒ ඥාන තුනෙන් මන ඇහුවතින් හතරවෙනි එක සිද්ධ වෙලා ගෙදර යන්නේ මොකද්ද පටිබාන ඔය හතරට කියන්නේ මොකද්ද සිව් පිලිසිඹියාව එදා එදා අර මේ සංගායනා කරේ කවුද සිව් පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා ලංකාවේ අන්තිම සිව් පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ කවුද මලියදේව මහරහතන් වහන්සේ කෝ මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ මගපලලාභී ලංකාවේ කෝ දැන් ඔය ආරංචි වෙනවා තමයි අරුතුන් මහතෙන් ඉන්නවා කියලා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ පෙර ආත්භවයක බණහල සෝතාපන්න වෙලා ජාත සෝතාපන්න විදිහට ඇවිල්ලා ඉතිරි ටික කලේ ඉඳගෙන කරගන්න පුළුවන්. එහෙම ඇත්තෝ ඉන්න පුළුවන්. ලංකාවේ අරුතුන් මහතෙන් ඉන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා මොනව නැද්ද? අර්ථ ධර්ම නිරුක්ති පරිබාණ ඥාන හතර නැහැ. සියලුම අරියතුන් වහන්සේලාට ඒ හතර නැහැ. ඒ හතර තියෙන අයට කියන්නේ මොන අරියතුන් වහන්සේලා කියලාද? සිව්පිලිසිඹියාපත් සිව්පිලිසිඹියාපත් අරියතුන් වහන්සේලාට විතරයි ධර්මය දේශනා කරන්න පුළුවන්. එදා බුදුහාඳුර ඉන්න කාලේ සෙව් පිළිසින් බෑපත් අරුදුන අතල හිටියට ධර්මයේ දේශනා කරන්න පුළුවන් කට්ටිය කී දෙනාද හිටිය කියලා කියන්නකො මට පොඩ්ඩක්. ධර්මයේ කොච්චර අරියතුන් වහන්සේලා හිටියද ධර්මයේ දේශනා කළ කී දෙනාද? සරියුත් හාමුදුරුවෝයි, මුගලන් හාමුදුරුවෝයි, අස්සජී හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ කිව්ව නේද? ඊට උපාලි අරියතුන් වහන්සේ ඊළඟට තව ආනන්ද හාමුදුරුවෝ සෝවාන් ඵලය ලැබුවත් කිව්වා. තව කාශ්‍යප මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කොහොම හරි ඇඟිලි 10ට හරි අතේ ඇඟිලි වලට හරියන්නේ නැහැ. මේ මොන කාලෙද බුදුහාමුදුරු ඉන්න කාලේ. ඒත් නැහැ. මොන තරම් හිඟද ලෝකේ නං. ඒක තමයි කිව්වේ සද්දම්මෝ පරම දුර්ලභෝ. සෙල්ලමන්නන් නෙවෙයි මේ වැඩේ. එතකොට ඔය සිව් පිරිසිබබද ලංකාවෙන් නැත්තේ නිරුක්ති නැහැ. නිරුක්ති කියන්නේ මොකද්ද? අද වචන නැද්ද ලෝකේ මේ ඕන තරම්. වචන තියෙන ඕන භාෂාවක. හැබැයි මේ වචන සියල්ලම හදලා තියෙන්නේ නිවන් දකින්නද ලෝකේ වැඩ කරන්නද? ඒවට තිය තේරුම දීලා තියෙන ලෝකේ වැඩ කරන්න. ලෝකේ වැඩ කරන දීපු තේරුමෙන් නිවන් දකින්න පුළුවන්ද? බෑ ඒක ලෝකේ ඇතුළේ වැඩක්. එහෙනම් ඔය හැම වචනයකම ඕනම භාෂාවක ඕනම වචනයකට අපි ගන්න ඕන කොහෙට එල්ල කළාද තේරුම? නිවනට එල්ල කළා ගන්න ඕන. යම් වචනයක නිවනට එල්ල කළා ගන්න තේරුමට කියන්නේ මොකක් කියලාද? නිරුක්තිය. ඕක කාගේ ඥානයද? ඕක එන්නේ සිව්පිලි දෙපැත්ත අයට විතරයි. හැබැයි යම් කෙනෙක් සෝවාන් ඵලය ලබන මොහොතේ ඒ ඵලයට අනුරූප සිව්පිලි සිබියාව ඉන්න පුළුවන්. සකෘදාගාමයට ඒකට අනුරූප ප්‍රමාණය ඉන්න පුළුවන්. ඕක උපරිම වෙන්නේ කාද ඔහොම ඔහම ගිහිල්ලා. ලෞතුරා බුදු පියාණන් වහන්සේ තමයි ලෝකේ අග්‍රම සිව්පිලි තිබියාපත් මහා උත්තමයා. වෙන කෙනෙක් නෑ අසම තමයි. ඊට පස්සේ තමයි මම හිතන්නේ මට මතකද සරුත්හාමුදුරුවෝ ඊළඟට ඉන්නේ එහෙම එන්නේ. සෝවන් පරලාභයට සිව්පිලි තිබීම යනවා යම් මට්ටමකට. ඒ මට්ටමට එනවා ඒක ඉබේන එකක්. එහෙනම් දැන් අපි බලමු නිරුක්ති කියන්නේ කොහොමද? එහෙනම් යම් වචනයක කොහෙට එල්ල කළාද තේරුම ගන්න ඕනේ. දැන් බලන්නකො මේක. ඔන්න දැන් දැන් මම කියනකොට තේරෙයි දැන් ඔබට. පන්සල කියන්නේ මොකද්ද? දැන් පන්සල කියන වචනට තේරුම දෙන්නකො. දැන් ලෝකේ පන්සල කියන ළමයෙක්ගෙන් අහුවොත් පන්සල යනු කුමක්ද? ඒ පූජන ස්ථානයකි. ඒ භික්ෂුන් වහන්සේලා වැඩ වාසස්ථානය කරා. ඉතින් ඔහොම ඔහොම ලියන්න පුළුවන් පන්සල කියන්නේ මේම බෞද්ධ එහෙම එක එක දෙන්න පුළුවන් තේරුම. හැබැයි ඔය එකක්වත් අපිට නිවන් දැකීමට ඍජුව බලපානවද ඔය තේරුම් නැහැ. අපි හැමදාම කරන්නේ මොකද්ද ලෝකේ ඇහෙන් මොනව කරනවද? රූප කනෙන් ශබ්ද නාසයෙන් ගඳ දිවෙන් රස කයෙන් පහස වලට බැඳි බැඳි යනව නේද? ඕකට කියන්නේ මොකක් කියලාද ලෝකේ? පංච කාමය. කාමය කියන්නේ මොකද්ද? ලෝ බෞද්ධයාගේ අමෘතය නොහොත් අම කියන්නේ මොකද්ද? නිවන. දැන් තේරෙනවනේ? බෞද්ධයාගේ අමෘතය නොහොත් අම කියන්නේ මොකද්ද? නිවන. නිවන කා දමන යමක් වේද ඒක කා අම කාම ඔන්න කාම හැදෙන ඔන්න නිරුක්ති පරිසම්දා ඥානය. දැන් අද කාම කියන්නේ මොකේද? ලිංගත්වයට නෙමෙයිද? එහෙනම් ඇහෙන් රූපයකට බැඳෙනකොට මොන කාමද? රූප කාම. කනෙන් ශබ්දයකට බැඳෙනකොට මොකද්ද? ඉතින් දැන් තේරෙනවද වැඩ එකකට දැම්ම අනිත් ටික දාන රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම පොට්ටබ්බ කාම. ඔන්න කාම කියන්නේ යම් යම් බැඳීමක් නිසා ලෝකයට දිවන කාදමන නම් ඒකෙන් ඒක මොකද්ද? කාමයක්. ඔය ලිංගිකත්වය කියන්නේ ඒක එක කෑල්ලක් විතරයිනේ. අද කාම කියන්නේ ඒකට විතරයි. බලන්න පටු වෙච්ච හැටි. එහෙනම් පන්සලෙන් කියන්නේ එදා පන්සල් වල ලංකාවේ හාමුදුරුවෝගේ බණ කියන්නේ ගියා මිනිසුන් උඹලා ඔය පංචකාමයේ මොනව කර දාපල්ලාද? අත්තරලා දාපල්ලා ඕක නිසා උඹලට මහා දුක්ඛිත සංසාර ගමනක් යන්න වෙනවා. අන්න පහ හලන්න කියපු තැන මොකද්ද? පන්සල. ඔන්න නිරුක්තිය. දැක්කනේ ක්‍රමේ. හැබැයි ඉතින් බුදු සාසනේ විතරයි ඔය කොහොම කියන්නේ. අනිත් අකුණ කියන්නේ එහෙම කියන්න එපා. යාඥා කරන්න යාඥා කරන්න පුළුවන් තරම් සැප ලබා ගන්න. අන්න පහ අල්ලන්න කියන තැන කොහොමද? පහ අල්ලි නිරුක්ති හැදෙන්නේ ඔහොමයි. බලන්න දැන් කොහොමද ඕක ගන්න පුළුවන් පොතකින් ඕක නිරුක්ති පරිසම්පදා ඥාන්නේ නිවන්ට එල්ලෙවල එන්නේ ඔය. පැහැදිලි නේද? දැන් ඒතර තරුණ වියේ ඕලෙවල් කාලේ එහෙම කොහොමද ඉන්නේ පහ? සාමාන්‍ය ඕන කෙනෙක් ඕ ලෙවල් වගේ 9 10 11 12 වගේ පන්තිවලට එනකොට දැන් ඔය දැන් ඉන්න විදියට පංචකාමයේ තියන්ගෙන ඒ කාලේ වැඩිද? දැන් තරුණ කාලේ මං අහන්නේ පංචකාමයට බර වැඩි නේද? ආ එහෙනම් මේ කට්ටිය නැතුව තිබ්බන් කියන අනිත් අය ඒ කාලේ හැම ඉන්නේ නැති පංචකාමයට බර වැඩි නේද? අන්න ඒකට ඉන්නේ කොහොමද එත ඒ කාලේට කියන්නේ අම්මලේ කොහොමද මං අර මේ රෝන්ද ගහන්නේ දුවන ඒ දුවන අන්න පහ ඉස් උස්සන් ඉන්නේ. පහ ඉස්සු පිස්සු කොල්ලට පිස්සු කියන්නේ ඒ බයිසිකල් අරන් හරේ යනවා මේ යනවා අරේ යනවා බස් වල යනවා ඉස්කූල් බස් වල යනවා පන්ති අරනකොට යනවා ඕල්ඩ් ගහන අතර මෙතන දැන් අර ඒක එහෙම කාලයක් තියෙනවනේ හැමෝටම ඕම ඔහම ගිහිල්ලා ඕක ඌට අරහෙත් රූපයක් මෙහෙත් රූපයක් අතනත් රූපයක් මෙතන අන්තිර මොකද වෙන්නේ පහ අවුල් කර ගන්නවා අන්තිර පහ අවුල් වුණා මොකද වෙන්නේ පවුල් වෙනවතිනවා හරිනේ ඒක ගන්න දැන් ඊට පස්සේ ගන්න මහා මගුලකුත් ඉතින් ගන්න තියෙන හැට වියදම් කළා අන දැන් නිවන් දකින්නකොට දැන් මොකද මේ වියදම් කළා ගත් එක දැන් බණ අහන්න දෙන්නේ නැහැ කොහෙද යන්නේ අද නිමාරු දවසේ ඈ කේල් මල බණ මෙන්න මෙහි ඉන්නවනේ දැන් මොකද වෙන්නේ? නිවන් මගට උගුලක් දාගත්තා. මොකද්ද මගට උගුල? මගුල. දැන් තේරෙන්නේ ඔන්න දැන් ඔය මම එක ටිකක් කිව්වේ ලේසි ටික ඕක නෙවෙයි මහා ගැඹුරින් ගන්න තියෙන නිරුක්ති වල තමයි ඔය මම අර ලේසි ටිකක් කිව්වේ මේක තේරුම් ගන්න මුලදී දැන් ඕකදී දැන් ওই ටිකේදී අපි ඕක නැතුව එහෙනම් බුදුදහමේ නිවන විස්තර කරන්න පුළුවන්ද දැන් ඔන්න මම දැන් එහෙනම් කියනනම් අද යම් කෙනෙක් අට්ඨපුරුෂ පුද්ගලෙක් වුණා නම් එයාගේ මේ ලෝකෙට බැඳුණු බැඳීම් 10න් 3ක් කැඩෙන්න ඕන. මොකද්ද අපි බැඳිච්ච 10? රූප, ශබ්ද, ගන්ධ, රස වලට බැඳෙන බැඳෙන මේ 10 තහවුරු වුණා. මොකද ඒ 10? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. ඔක කටපාඩම් නුවට කමන්නේ නැහැ මේ හිතන්න බෑ ගැන. ඔයින් අද බුදුහාමුදුර බුදු ත්‍රිපිටකයේ බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා යම් කෙනෙක් සෝතාපන්න ඵලය ලබයිද බණහලා ඔහුගේ අර දස සංයෝජන වලින් කීයක් යනවද තුන ඒක කැඩෙන්නේ මොනවා කළාද භාවනා කළාද බණහලාද දර්ශනයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ දර්ශනයෙන්ද කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යා යන සස්සංයෝජනයෝ භාවනාවෙන්ද පහවේ. එහෙනම් බුද්ධ ශාසනයේ ඉස්සෙල්ලා තියෙන භාවනාවද බණ ඇහිීමද? දැන් තේරෙනවනේ. බණ භාවනාව බුද්ධ ශාසනයේ නැද්ද? තියෙනවා. කාටද තියෙන්නේ? ආර්යයන්ට. ඵලයක් හරි අටපුරුෂ පුද්ගලයෙක් වෙච්ච කෙනෙකුට විතරයි. දැන් පේනෝනේ අද ලංකාවේ එහෙනම් ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද එහෙනම්? භාවනා කරන කිසිම ඉතින් මොකද නොදන්න කම බඹුණන්ගේ ක්‍රමයක්. ඉතින් උස්සනවා ගෙනියනවා තියෙනවා. උස්සනවා ගෙනියනවා තියෙන කකුල. ඔය කරන්නේ ඇහත් පොඩ්ඩක් පියා ගන්න කියනවා. ඉතින් බය බෑ තාපේවදීද කියලා උස්සනවා ගෙනිනවා තියෙනවා. ඉතින් අපි කරවුවා. මේ මේ අපි සක්කාය දිට්ඨිය දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. අසාරයි දන්නේ මොකක්වත් දන්නේ නැහැ. ඔය උස්සනෝ ගෙනිනෝ තියෙනවා. ඔච්චරයි. ඉතින් බලන්න කොයිතරම් වැරදි තැනක තියෙන්නේ. දැන් අලුත් භාවනා ක්‍රමයක් ලංකාවට ඇවිල්ලා තිනවා මම මේ පගදවසලා ගියා මේ අර මේ මෙන්න කුරුණාගල පැත්තේ ධර්ම සාකච්ඡාට ගියාම මේ එහෙ තියෙන කතා කරන්න බැරි එක. කතා කරන්න නැති එක මෙහෙ තියෙනවද ඒක? අලුත් භාවනා ක්‍රමයක්. එතන ඒකට මධ්‍යස්ථානට ඇතුල් වුණාම එතන ඉඳලාම ආයි පිටනතුරු කවදා හරි කතා කරන්න බෑ. ඒක තමයි ඒ සල්ලි දීලා යන්න ඕනේ කෑම එහෙම දෙනෝ. කතා කරන්න බෑ. මලත් කතා කරන්න බෑ. ඒ කියන්නේ මං ඇහුවා මොකද්ද ඉතින් මට එතන ගුණාගල ඉන්න මිනිස්සයා ඒ මිනිස්සයා මට ළඟ ගිහලා මහත්ව ෂෝක් භාවනාවක් තියෙනකෝ. මම මොකද්ද? සල්ලි කියලා මහත්තයා තෙන්නකෝ දවස් පළවෙනි සැරේ දවස් 10කෝ ඉන්න ඕන. කැලේක කිව්ව තියෙන්නේ හොඳට ආරක්ෂා සහිතව හොඳට නිදා ගන්න ඔක්කොම හදලා තියෙන්නේ. මම මොකද ඉතින් කරන්න තියෙන මොන භාවනාවද කියලා. මුකුත් කරන්න නැහැ මහත්තයෝ කතා නොකර ඉන්න එක විතරයි කොතියි. පුදුම සාන්තකමක් දැනනවා කොහොම කිමංගව කීයද නෑ අර කෑමට විතර සල්ලි ගන්නවා කිව්වා. පස්සේ ඉතින් මම බැලුවා මේ මොනස මහ ලොකු අවුලකට වැඩ ඔක වෙන රටකින් ඇවිල්ලා කරන්නේ එන්ජි මොකක් සංවිධානයක්. පස්සේ මට එහා පැත්තේ මොනස දැකලා කිව්වා ඔය මම එයා අර එයා පෙන්ලා කිව්වා මේ ඔයා ඒ භාවනාවට යනකොට එයා අහුවෙලා ඔය කිරින්නේ. මම මොකද එයා යන්නේ කියලා බලනකොට මේ මිනිස්සයාට වයිෆ් කියන්නේ මේ තොර තෝංචන තු කෑ ගහන ගෑණි මිනිස්සේ කර මිනිස්සේ මට කිව්වේ මේ මිනිහට සල්ලි කියලා දවස් 10 අරකට ගියාම ඌට නිවන් දැක්ක වගේ පස්සේ බවට ඌ ඒකයි මේ කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. මම මට ඊට පස්සේ ඇවිල්ලා දේශනේ වෙලකෝ දහමන් 10 හරියට සම්පූර්ණ කරගුවා දවස් 10. ඊළඟට මාසෙක ඒකෝ තියෙන ඊළඟ එක. මම ඒකටත් අරගුවා. ඔන්න බලන්න ලංකාවේ ඉතින් ඕවා දැනගත්ත විදේශිකයෝ මොකද කරන්නේ එක එක වැඩ කොළඹ පැත්තේ නෑ මේ කොළඹ කිට්ටුව නෑ ඔක්කොම පිටපලත් වල තියෙන. සල්ලි හුරාගෙන කනවා. ඔන්න බලන්න ඉතින් මේ බෞද්ධ ඒ කියන්නේ ඔක කියන්නේ ඒ බෞද්ධ සංවිධානය කොරියන් වගේ රටවලින් හරි ඔක කරන්නේ එක එක රටවල්. ඉතින් ඔන්න ඕක තමයි தත්තේ. ඉතින් ඔය එයා එයා හොයන්නේ කොහේ නිවනද ලෝකේ ඇතුළේ නිවනනේ එයා හොයන්නේ. ලෝකේ ඇතුළේ නිවන හොයන එක ඔට්ටි දැන් අපි හිතමු දැන් ගෝණියක් අර තියාගෙන අවුවේ යනවා. ගහක් කැර නවත්වනවා දැන් මහන්සි. මොනවද මිනිහා කියන්නේ? අම්මෝ නිවන් දැක්කා වගේ. අනේ එහෙම නිවනකුත් තියෙනවා. ඒක ලෝකේ නිවන. ඒක නෙමෙයි මේ කියන්නේ. හොඳට මේක තේරුම් කරගන්න ඕන. එහෙනම් මම දැන් නැවතත් අතෙන් යන සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් ඕකෙ මොකද සක්කාය දිට්ටි? දැන් දැන් කැඩෙනවා නැති වෙනවා කියලා කියන කැඩෙනවා. දැන් සෝතාපන්න පළලාභියාට මේ මන ටික ඇහුවම සක්කාය දිට්ටිය කැඩෙනවා. එහෙනම් මෙතෙක් අවබෝධයයි ඔය අයින් වෙන එක අතර සම්බන්ධයක් තිබිය යුතුද නැද්ද? තිබෙන්නම ඕන නැත්තම් ඔක වෙන්නේ නැහනේ. ප්‍රැක්ටිකලි කොහොමද ඔක වෙන්නේ නැත්තම්? එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? ඈ කමන්න කියන්න මමයයි මම මගේ කියන දෘෂ්ටිය එහෙනම් ඉතින් දැන් දැන් මොකෝ කියනවා දැන් අඩු දෙයක දැන් අද මේක ඇහුවට පස්සේ දැන් එහෙමනම් දැන් ඔන ගෙදර ගියන් පස්සේ මම මගේ මහත්තයා මගේ ඒව මොකුත් නැහැ දැන් අද බණ අහලා ගියාම මගේ දරුවා එහෙම මොකුත් නැහැ දැන් ඕක ඉඩම් නඩුවත් එහෙම දෙන කෙනෙක් වුණොත් එහෙම හරි අවුලක් වෙනවා උසාවියේ දහන මේ ඉඩම යුස්පතාගේද කියන්නේ දැනන්නේ මගේ කියලා මගේ කියන්නේ කැඩලා තියෙන එහෙනම් අන්තරේ ඉන්න දරන්න තියෙන කියලාට. ඇයි මැරණකම්වත් ඉන්න දණක් තියෙන්න බෑ. දැන් මොකෝ කරන්නේ? ඔන්න බලන්න අද ඕක ලංකාවේ දීපු වැරදි අර්ථකථන බලන්න. සක්කාය දිට්ඨියකට මම්මගේ කියලා කොහෙද කැඩෙන්නේ? එහෙනම් දැන් චේන් එක කඩ යනකොට අන්න මගේ චේන් එක කඩ යනවා කියලා කෑ ගහනවද දැන්? බලා ගන්න පුළුවන් සෝවාද නැද්ද කියලා චේන් එක කඩන් කියොත්. ඒක නෙමෙයි සම්පූර්ණ වරද්දලා තියෙන්නේ ඕක. එහෙම ඔය මම මගේ කියන දෘෂ්ටිය කැඩෙන්නේ කාගේද? අරියතුන් වහන්සේගේ. උන්වහන්සේට උන්වහන්සේ මැරුවත් එකයි මරන් කෑවත් එකයි දැන් වැඩේ කරගෙන සියලු කටයුතු අවසానයි. අර ඉන්නේ ඉන්න ඉන්න හින්දා ඉන්නවා. ලෝකයට යහපතක් කරන්න පුළුවන් නම් කරනවා නැත්නම් අත්තර දාලා ඉවරයක් කරනවා. උන්වහන්සේ සියල්ල කළා අවසానයි. අන්න ඒ සියල්ල කළා අවසాన වෙච්ච අරියතුන් වහන්සේ විතරයි මම්මගේ කියලා ගන්න නැත්තේ. අනිත් තැන තියෙනවා පල්ලෙහාට පල්ලෙහාට පල්ලෙහාට එනකොට. ඉතින් අපිට ඕකේ හරියක හොයන නිරුක්තිය හොයමු. කොහොමද නිරුක්තිය හොයන්නේ? නිරුක්තිය වලදී කරන්නේ පද වරදවා වටහා ගන්න එපා මේ ව්‍යාකරණ නිරුක්ති නෙවෙයි. භාෂා නිරුක්ති නෙමෙයි මේ භාෂා විසරදුන් එක නෙමෙයි මේ. මේක සිව්පිලිසිමියා ඥාණයෙන් නැවතත් ලංකාවේ මේ නිරුක්ති ක්‍රමය මතුවෙනවා. ඒ මතුවෙන එක පිළිබඳ විස්තර කියන්න කාටද මේක එන්නේ මොන භික්ෂුන් වහන්සේට කියලා ඒව ප්‍රති එහෙම එහෙම ප්‍රසිද්ධ දාව භික්ෂුන් වහන්සේලා නෙවෙයි. ඒව ඕනනම් පස්සේ කියන්න. මේ නිරුක්ති පරිසංවිදා ඥාණය නැවත ලංකාවේ මතුවෙමින් යනවා. නැත්තම් කොහොමද අපි දන්නේ? නිරුක්ති පරිසංවිදා ඥාණය නැවත මතුවෙනවා දැන්. අන්න දහම විවෘත වෙන කාලයට සීසත් ධර්මය මතුවෙන කාලයට ඕක එනෝ ඉබේ. ඒක නිසා තමයි කෘත යුගය පහළ වුණා දැන්. බලන්න මේ ඔක්කොම ගානට ගැලපෙන හැටි. මේ ඉන්නේ අපි දැන් මේ මොන යුගයේද? කලි යුගය ඉවරයි. මේ ඉන්නේ මොන යුගයද? කෘත යුගය 2012 දෙසැම්බර 20 කීයද? අර නෑ ඉස්සෙල්ලම කියනකොට සුනාමිය මේ ඒක ඉස්සෙල්ල ගැන මම විස්තරයක් මායාවරු කැනඩා පිළිබඳ පොඩි විස්තරයක් කියන්න. මායාවරු කියන්නේ ලෝකේ ධානය තියන අය. එයාට ඉස්සරහට වෙන දේ පේන ධාන වලට. ඒක දුරේක්ෂයට අන්වීක්ෂයට බලන එක නෙවෙයි මේ ධාන වලින් බලන එකක්. එහෙම තමයි මායාවරු. හැබැයි ඒගොල්ලන්ටත් පේන ප්‍රමාණයක් තියෙන එක්තරා දුරක්. මේ පෘථුවිය අංශක 23මාරක් ඇලවෙලා තිබුණාට මේක විද්‍යාඥයන්ට අහු නොවන මේ පොඩි භ්‍රමණේ චලනයකුත් තියෙනවා. ඒ මොකද්ද? පෘථුවිය අක්ෂය වටා අංශක 6මාරක් එක පැත්තකට යනවා. ඒ අක්ෂය වටා අනිත් පැත්තට අංශක හයමාරක් යනවා. ඔක්කොම අංශ කීයක් යනවද? හයමාරයි හයමාරයි. එක අන්තයක ඉඳලා අනිත් අන්තයට යනකොට අංශක 13ක් මේක ගමන් චලනයක් වෙනවා. ඔය චලනය වෙන්නේ අවුරුදු කීයකට සැරයක්? ඔය චලන එක අන්තයක ඉඳලා අනිත් අන්තයට යන අවුරුදු කීයක් යනවද? 50000ක් යනවා. අහුවේද විද්‍යාවට? අංශක 13 හමාරක වෙනසකට කොච්චර කල් යනවද? අවුරුදු 50000ක් යනවා. හරිනේ? ඔය 50000 බෙදලා තියෙනවා යුග හතරකට. මොකද්ද පළවෙනි යුගයේ අවුරුදු 20000යි කෘත යුගය. ඊළඟ එක අවුරුදු 15000යි දීපාර යුගය. ඊළඟ එක 10000යි නේත්‍ර යුගය. ඊළඟ එක 5000යි කලි යුගය. ඔයින් ඔබ අහලා දෙන යුගය මොකද්ද? ඔව් ඒ කලි යුග කාලේ මාළුණට සෝඩ බෝතලේ මොකද්ද? ඒක හරියද? ඒක හරිය. දැන් ළමින්ට ඒකත් නෑ. පරණ අය ඒකවත් අහලා තිබුණානේ.